සෝ විත දික්ඛේන විපස්සනා භාවනා මධ්‍යස්ථාන යෙත් පෙම 2003 පෙමරවාරි මාසයේ 21 වෙනි දින වැඩම කොට වදාළ ගුරුමරට පා අවුභානා මධ්‍යස්ථානාධිපති අගමහා කර්මස්ථානාචාර්ය පූජ්‍යපාද පා අවුක්්‍යු ආචින්න සාදෝ මාහිපාන් වහන්සේ පිළිබඳව කළ හැඳින්වීම හැඳින්වීම පවත්වනු ලබන්නේ නාවයන අරණ්‍ය සේනාසනාධිපති කර්මස්ථාන විශාරද ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍ය නාවයනේ අරිය ධම්ම මහා ස්වාමීන් වහන්සේ විසිනි මේ අවසර කරුණාවට පින්නතුනි තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට තවරක් වැඩමුක සොයාගාලා ශ්‍රී ලංකාවේ බුද්ධ වර්ෂ 236 දී මහ පොළොව කම්පිත වෙමින් බුදු සසුන පිළිගනු ලැබුණා. ඒ කාල සීමාවේදීම ස්වර්ණදීප නමින් හැඳින්වෙන ගුරුමරාට බුද්ධ ශාසනය පිළිගනු ලැබුණා සෝන උත්තරීන මහ රහතන් වහන්සේලා වෙනමගේ ප්‍රධානත්වයෙන් ඒකා කතං අදවරතුරු ශ්‍රී ලංකාවත් දින ස්වර්ණදීපේ නමින් හැඳින්වෙන යම් ආගත දෙක අතර ආගමික සම්බන්ධතාව අඛණ්ඩව පැවතුණා. ඒ අතර පසුගිය 1991 වර්ෂයේදී අපේ පූජනීය ගගන්ත ඥානදිසාදෝ ස්වාමීන් වහන්සේ සමඟ අපි යම් කාර්යයක රැඳියා වන්දනා ගමනක් ඒ වෙලාවට ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදය නිසා අපේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා දහනම ඒකටට අධ්‍යාපනය සඳහා පිටත් කරන ගමන් ලැබුණා. ඒ අතරත පූජ්‍ය උදුගම් උදු දීර්ඝගම ගමජී ස්වාමීන් වහන්සේට ඥානද ස්වාමීන් වහන්සේ සමඟ මේ කීපයකට සැතමේ වැඩමුකට වදාලා ඒ අතරතේ ස්වාමීන් වහන්සේලා මේ කටයුතු සඳහා නැවත අපේ 1993 ජුලයි මාස 28 ඒ රට වැඩියා ඒ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ විශේෂ හේතුවක් උද ඒ අතර මහා සී මූලස්ථානයේ කන්දිතානාම භාවනා මධ්‍යස්ථාන වලට ඒ ස්වාමීන් වහන්සේලා යොමු කරන්න හැකි වුණා මා සමග ඒ වාරයේ වැඩම කළ පූජ්‍ය විනීත ස්වාමීන් වහන්සේ පූජ්‍ය සල්ලුසිභාත්‍ර ස්වාමීන් වහන්සේ දෙනම වැඩි කාලයක් ඉහි ගත කළා මාස 7ක් මාස 9ක් ඒ සම්මසුබ්‍රාජ්‍ය ස්වාමීන් වහන්සේ අද මාස දෙකේදී මුළු රටේම භාවනා මධ්‍යස්ථාන ගැන ශ්‍රීලා විමසා බලලා ශ්‍රී ලංකාවට වැඩම කොට අපට ඒ සම්බන්ධයෙන් විශේෂ හැඳින්වීමක් කළා. විශේෂයෙන්ම මතක් කරා මේ පූජනීය ආවස්යාදව ස්වාමීන් වහන්සේ ලැබින්න ආශ්‍රමයේ පිළිබඳ ශ්‍රී කල්යාණ යෝගාත්ම සාක්ෂා නැමැති අපේ මේ උතුම් ශාසනයක වැඩ පිළිවෙල එකක් හරියටම සංසන්දනය වෙන එකම ස්ථානයේ ඒ ඉස්න පබ්බත භාවනා මධ්‍යස්ථානය කියන එක වැඩිපුර සංසන්දනය කොට ආදා දුන්නා. ඒ වගේම ස්වාමීන් වහන්සේ අනුගමනය කරවන භාවනා මාර්ගය අපේ පැරණි විසුද්ධි මාර්ගයට අනුරූපවමයි පවත්වනු ලැබෙන්නේ. එන්නේ සමත භාවනා අස්ස සමාපatti දක්වාම වැඩමින් විපස්සනා භාවනාවේ සංකාරපේක්ෂා ඥානය දක්වාම උපදෙස් ලැබෙනවා. එනිසා මේ ප්‍රදේශයේ ඊසේ ගණනාවක් ඉහේ පැරි යෝගාවචරයෝ යෙදෙනින් ප්‍රතිඵල ලබාගෙන ඉන්නවා. රාජ්‍යමේ ස්වාමීන් වහන්සේ බොහොම ගිණිය ගරුක බවක් කටකරු කන්දෙනී ජීවර පාත්‍රාදී පරිස්කාර පරිහරණය කරන බවක් විනී කර්ම අපේ විදි මෙල්ව පවත්වන බවක් එවාගේ භාවනා මාර්ගය අපටම ගැලපෙන බවක් එවාගේම ස්ථානීය වශයෙන් ප්‍රදේශයේ වශයෙන් බොහොම කාර්කස එවාගේම දුෂ්කර ප්‍රදේශයක් බව ඒ සියල්ල විවරණය කරන්න යෙදුණා. ඒ අතරපට හිතක් පහළ වුණා යන්දාසකේ ස්වාමීන් වහන්සේ දැකගෙන ඒ වැඩසටහන සම්බන්ධව යෙදෙන අවස්ථාවක් ලැබේවා කියලා 1995 දී අපි ඒ ස්ථානයේ යාම සඳහා අපිටත් උනා මායක හයනම සම්බන්ධ වුණා ඒ ඉන්න ස්වාමීන් වහන්සේලාත් එක්ක අපි 18 නමක් වැඩියා 96 ජනවාරි මාස 2 වෙනිදා ස්වාමීන් වහන්සේ වෙතට ඊට ප්‍රථමයෙන් මාස 7කට පමණ පෙර සදා සමිතිය 95 නයි මාසේ 5 වෙනිදා මෙතන වැඩිනවා පෝජි උඩුගම්පල ධම්මරාජ ස්වාමීන් වහන්සේ ස්ථානයේ වැඩම කොට සිටියා ඊළඟට නොවැම්බර් මාසයේදී පමණ පූජ්‍ය අතරගල්ලේ සම්පිච්ච ස්වාමීන් වහන්සේ දෙතෙන් වැඩම කොට ආදාළ අපේ උපදේශ ඇතුව ඒ අතර තමයි අපි ඒ කාලයට වැඩි අපට ඒක පැහැදිලිව ආબોධ වුණා පැහැදිලි වුණා මේ ස්වාමීන් වහන්සේගේ තියෙන මහා කරුණාව විනයගරුකත්වයේ බොහොම ගැඹීර ලෙස ඒක සියුම් ලෙස විනය ධර්මයේ මනරින් අනුගමනය කරනවා තමන් වාසයේ ඇතුලේ පැවිදි උපසම්පදා ලබන සෑම විසුණු වාසයේ නමක්ම පුදුමාකාර විනයගරුකත්වයෙන් මෙතන වැඩ කරන හැටි අපට ඒක පැහැදිලිව දැක ගන්න ලැබුණා එවාගෙම තිල්මෑණිවරු එයාට ගන්න වෙනම කොටසක් තියෙනවා. උපාසක මාතුරුන වෙනම කොටසක් තියෙනවා. ඒ හැමදෙනා පුදුමාකාර ශ්‍රද්ධාවක්, වීරියක්, ස්මෘතියක්, සමාධියක්, ප්‍රඥාවක් ඇති ඕම ආදර්ශමත් යෝගී පිරිසක් බව හොඳට පැහැදිලි වුණේ. යම්කිසි යෝගී පිරිසකේ යහපත් පැවැත්ම කොපමණද කියනවා නම් එයින් තේරුම් ගන්න පුළුවන් මේ ආචාර්යයන් වහන්සේගේ පැවැත්ම එසා පුදුමාකාර උත්සාහන වීර්යයෙන් රැඳවා දෙක්ේ යෝගාවචරය සඳහා පිළිත වෙමින් තමන් වහන්සේගේ කායික සෝයක් නොතකා මේ දසනීපාගේ පවත් තබමින් සබාගනිමින් ඒ කටයුතු නෙදෙන හැටි අපට දැක ගන්න ලැබුණා අපට පුදුමාකාර අනුග්‍රහය සැලසෙමින් ඒ කාලේ ගත කරන්න පහසු වෙන්න සැලසලා දුන්නා අපි දැනගත් පමණින් ඒ ස්වාමීන් වහන්සේ වතර 10ක්ම දැඟුනුවර තක්ෂිලාවේදී ධර්මය, විනය, භාෂා, ශාස්ත්‍ර මේ සියල්ලම අධ්‍යයනය කරන ආචාර්යයන් වහන්සේලා හතර නමක් වෙත දීර්ඝ කාලයක් භාවනා ප්‍රගුණ කරගෙන තියෙනවා. ප්‍රථමයෙන්ම මහා කේශයාදෝ ස්වාමීන් වහන්සේගේ ඇසුරේ ඒ විපස්සනා භාවනාව ඉහළටම දියුණු කරගත්තා. තවත් ස්වාමීන් වහන්සේලා තුන්ලම ආශ්‍රය කරමින් වරින් වර අවුරුදු ගණනාවක් මැදේ කරලා ස්වාමීන් වහන්සේ ධර්මයේ ගෙනියේ අර්ථ කතාදී හොඳින් ඉගෙන ගත්ත බැවින් බුදුරජාණන් වහන්සේ ඒකායන මාර්ගයේ තෝරාගත්තා. එවාගෙම ස්වාමීන් වහන්සේ ඒ තුන් පිටකයේ පිළිබඳව පුදුමාකාර ධර්ම සත්‍යයක් ආબોධඥානයක් පවත්වන උත්මේ අද කාලයේ බුරුම රටේ ඉන්නවත් දීපිටක ධාරීන් වහන්සේලා ඒ වගේ මේ ස්වාමීන් වහන්සේලා වහන්සේගේ දීපිටක ධර්මයේ අහවල් පිටකත් පිටකත්‍රයේ අහවල් කරන අහවල් දේ තියෙනවා කියලා සියල්ල පැහැදිලිව කියාගන්න තරම් මට දෙයක් ස්මරණ තත්ත්වයක් ආර්ය තත්ත්වයක් පවතිනා වගේම ඉතා ගැඹුරු දාම් පද පවා බොහොම ගිහිල්කොට දේශනා කරන්න පැහැදිලි කරන්න සමර්ථ භාවක් භාවනා බලයෙන් ලැබිලා තියෙනවා ඒ අතරේ තේ ස්වාමීන් වහන්සේ අවුරුදු 20කට වැඩි කාලයක් ඒ භාවනා ක්‍රම ප්‍රගුණ කරගෙන ඉන් අතරේ තේ ස්වාමීන් වහන්සේ වෙත ඒ ප්‍රදේශවාසීන් වරින් වර කමින අභිධර්ම ඉගෙන ගන්න, භාවනා ගැන උපදෙස් ලබන්න පුරුදු වුණා. ඒ තමයි ස්වාමීන් වහන්සේ බොහෝ දෙනාට උපදෙස් දීමට ඊවර නගන්න සිද්ධ වුණේ. ස්වාමීන් වහන්සේ කියන්නේ මේ වාගේ දීර්ඝ ගණකතාන පවස්වන්නේ නම් සදාවතුන්ගේ වාගේ භාවනා විලාසියන්ගේ අවශ්‍යතාව උඩ ස්වාමීන් වහන්සේ සිද්ධ වුණා. බොහෝ දෙනාට මඟ පාදා දෙන්නේ අපි යන කාලේ වෙනකොට අරු 13යි කියලා මේ වැඩසටහන පටන්ගෙන බලමේ ස්වදේශික විදේශික භාවනෝපදේශ දෙන අතරතේ එරට යන විදේශික අය ටිකෙන් ටික ලං වෙන්න පටන් ගත්තා. පසුගිය කාලේ 1997 අපි යනකොට විදේශිකයෝ නොයෙක් රටවලින් ඇවිල්ලා 80 ගාණක් හිටියා භාවනා පිළිබඳ පුහුණුව ලබන්නේ තේරවාද භික්ෂුන් වහන්සේලා ග්‍රාම්‍ය මහායාන භික්ෂු භික්ෂුණීන් වහන්සේලා බොහෝ ප්‍රදේ තුළින් බොහෝ රටවලින් ඇවිල්ලා සම්බන්ධ වී සිටියා. ඉතින් ස්වාමීන් වහන්සේගේ භාවනා කර්මස්ථාන ගැන පොතින් පතින් ඇර කවදාකවත් කියන්නේ මම මේවා ලැබුවා කියලා කියන්නේ නැහැ. ඒක පුදුමාකාර උසස් ගුණයක්. දැන් බොහෝ දෙනා අපිට මේ මගේ අත්දැකීමයි මේ මගේ අත්දැකීමයි කියලා කවදාකවත් එහෙම කියන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ යම් කිසි ප්‍රශ්නයක් ආවොත් ආවල් පොතේ ආවල් සූත්‍රේ ආවල් අට කතා මෙන්න මෙහෙමයි දේශනා කියන්නේ කියලා ඒ කාරණා පැහැදිලි කිරීමයි ස්වාමීන් වහන්සේගේ පිළිපෙ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ගුණයක් ඒවාට කියන අධිකම අවශ්‍යතාව කියලා තමන් ඥාන වැඩුවා කියලා කවදාකවත් කියන්නේ විපස්සනා වැඩුවා කියන්නේ නැහැ මාර්ගඵල අධිකමයක් කොහොමවත් අඟවන්නේ නැහැ නමුත් ස්වාමීන් වහන්සේගේ සාකච්ඡා පිළින් අපට පැහැදිලි වෙනවා පුදුමාකාර ගැඹීර ආභෝධයක් කියන බව. ඔය වෙලාවකවත් මේ ධර්මයෙන් පිට කතාවක් නැහැ. දේශනා කරන්න ගියත් භාවනා සම්බන්ධ පරමාර්ථ ධර්ම ගැන ඒ ලක්ෂණය ගැන විපස්සනා ගැන මේවා තමයි සාකච්ඡා කරන්න ලැබෙන්නේ. මේ අනුව සලක බැලීමේදී අද ඒ මියන්මා රටේ ප්‍රධාන වශයෙන් තිබුණු ආව චිතල පබ්බතේ භාවනා මධ්‍යස්ථානයේ මූලස්ථාන කොට සාකායිකාණ කීපයක් ඒ රටේ ඇතිලා තියෙනවා. අපි මේ බොහෝ වාරවල ස්වාමීන් වහන්සේගේ ශ්‍රීමුඛයෙන් කියුණා ඒ රටේ මේ බුද්ධ ධර්මය ලැබුණේ ශ්‍රී ලංකාවේ ත්‍රිපිටකය ලැබුණේ ශ්‍රී ලංකාවේ සෑජ උපසම්පදා ලැබුණේ ශ්‍රී ලංකාවෙන් භාවනා මාර්ගය ලැබුණේ ශ්‍රී ලංකාවෙන් එනිසා මේ භාවනා මාර්ගය ශ්‍රී ලංකා දේශයට දෙන්න ඕන විදේශික අයට මේ යම් ආඩට ඉතර පහසුකම් නැහැ එනිසා ශ්‍රී ලංකාවේ යකී දේශගුණේ ආහාර පාන හැම දෙයකින්ම පහසුයි ශා විදේශිකයන්ට ලෝකයේ සදාම ආලෝකයේ බෙදා දෙනු පිණිස ශ්‍රී ලංකාවට මේ උතුම් දායාදය දෙන්නට ඕනේ කියලා ස්වාමීන් වහන්සේ පුදුමාකාර අනුග්‍රහයක් දැක්වුවා. එතමනක් නෙමෙයි ස්වාමීන් වහන්සේගේ වචනින් කියවන කවදා හරි සමන් වහන්සේගේ අවසාන කාලයේදී ශ්‍රී ලංකාවේ ගත කරන් දෙනවා කියලා. ඒක අපේ ගමන් තමයි මේ වරින් වර පැමිණීම සිද්ධ වුනේ. දැන් ඒ අනුව සලකා අපි පසුගිය 2020 වර්ෂයේදී නැවතත් ආරාධනා කළා ශ්‍රී ලංකාවට වැඩම කරවන්නට පළමුවෙන් අපි 98 ජනවාරි මාසයේ 27 වෙනිදා ස්වාමීන් වහන්සේ ඇතුළු 19ක් දා දිනෙක මේ රටට වැඩම කරවගෙන ආවා. අපේ ලංකාවේ බෞද්ධයන් නිවේදනේ මා දෙකමාරක් ස්වාමීන් වහන්සේ වැඩි ඉඳලා පුදුමාකාර ධර්ම දීපේකර පත්තලා තමයි ශ්‍රී රටට වැඩියේ. අනුමේකේ වාසී අපි ජීත් වේලාවේ නැවතත් ආරාධනා කළා ස්වාමීන් වහන්සේගේ මේ වැඩසටහන අපේ ශ්‍රී ලංකා විස්ථාන කීපයක පැවැත්වෙන අඩුම ගානේ සති දෙකක් හරි මේ ලංකාවට වැඩම කරලා මේ ස්ථාන සම්බන්ධ සොයන බලලා ඒ සම්බන්ධ උපදෙස් ලබා දෙන තේක්වා කියලා ඒ ස්වාමීන් වහන්සේ බොහෝම කැමතුණා වැඩම කරවන්නේ ඒ වෙනකොට ස්වාමීන් වහන්සේ බාරගත් ගාම්භීර වැඩ තුනක් තිබුණා ඒ නිසා ගමන සමා කරලා මේ වාරයේ 1900 2002 වර්ෂයේ නොවැම්බර් මාසේ 12 ඒ රටේ මැලේසියා රටට වැඩියා භාවනා පන්තියක් මාසයක් පැවැත්වුවා සිංගප්පූරු හරහා ඇමරිකාවට වැඩියා ජපානයට වැඩියා එහි වෛද්‍ය ප්‍රතිස්ථානයක් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඒ අතර භාවනා කමතාන් ධර්ම දේශනා ආදී පවත්වලා තියෙනවා ඒ තුන් මාසයක් ගත කළා තමයි ශ්‍රී ලංකාවට වැඩම කර වදාළේ හරියටම මේ පෙබරවාරි මාසයේ 12 වෙනිදා රාත්‍රියේ ඒක කලින් සීලයෙන් වඩින් විතරම අපට පණිවිඩ දීලා තිබුණා මේ චාරිකාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවට වඩින බව සම් කුලකොලා බලා සිටියා හැබැයි ස්වාමීන් වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ උදෙසා විශේෂ පින්කමක් මේ මාසේ 26 වෙනිදා තේරාකේ සිය පූජන ස්ථානයේ පැවැත්වෙන දලිනුයි ඒ සතියකින් ගමන කෙටි කරලා අපස් වඩින්න සූදානම් වන්නේ එනිසා බුද්ධ ශාසන භාරධාරී වූද ශ්‍රේෂ්ඨ ධර්මයේ පිළිබඳ අසල බුද්ධිමත්වෝද රාමයේ ධර්මයේ ඥානයේ පිළිබඳව විරාගෝල ආභෝධයක් ඇත්තා වූද සමථපස්සනා භාවනා මාර්ගයේ මුදුනටපත් වූද සිය දහස් ගණන් දසදහස් ගණන් දීපේදී දේශී විදේශීය විශේෂ යෝගී ක්‍රිසට ඥාන භාවනා ප්‍රශ්නා භාවනා පිළිබඳ ආභෝධය ලබා දෙන්නා වූද අද ශ්‍රී ලංකාවට වැඩම කරලා මහා සතුටේ කරුණාවෙන් මේ ධර්මානුග්‍රහ කරන්න සලස්වා දුන්නා වූද ඒ සම්භාවනීය වූ අතිපූජනීය අග්ගමහා සම්මාස්ථානාචාර්ය අග්ගමහා මේ භාවතයදෝ ස්වාමීන් වහන්සේට අපේ සෑම දිනාගේ හෘදයාංගම ගෞරව නමස්කාර පූජාව වේවා අපලා විසුද්ධාවා ගන්නවා. මේ ස්වාමීන් වහන්සේගේ අනාගත සුභ සිද්ධිය සඳහා අවුරුදු 120කට වැඩි කලක් නිරෝගී සුවයෙන් පෙර ජීවනයේ වින්දනය කරමින් දේශීය විදේශීය අප්‍රමාණ ජනතාවකට ගවේ ලෝතුරා සම්පත් සලසා දෙනු පිණිස නිරෝගී සත්වබල වින්සත් සත්වාස කාල දීර්ඝාවින්දනය කරන්න රත්නත් වෙන ආශිර්වාදේ වේවා කියලා අපි මෛත්‍රී ප්‍රාර්ථනා කරමු ස්වාමීන් වහන්සේ මේ තෙලක පුරා සෝයෙන් ආරක්ෂා කරගෙන ආවේ ස්වාමීන් වහන්සේගේ කීතර ශිෂ්‍ය රාජ්‍යයක් වන සංගු මුර පූජ්‍ය පූජ්‍ය කුණදාන ස්වාමීන් වහන්සේ රාගම රැංගුන් නුවර එන්වා කුපින් මො මහත්මයා දෙන්නගේ සහභාගීත්වයෙන් මේ ගමන සිද්ධ වූ නිසායි ඒ දෙදෙනාට එසේම නිරෝගී සත බල ඒකත් සත්වර්ෂාලික කාල දීර්ඝාස ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ඒකම ස්වාමීන් වහන්සේ අපි 97 වර්ෂයේ ඉන්න අතරතේ පූජ්‍ය උඩුගම්පල ධම්මරන්තේ ස්වාමීන් වහන්සේගෙන් අහලා තියෙනවා ශ්‍රී ලංකාවේ අපේ යෝගාවචරයන් ගොස් පොද නවතින්නේ කියලා මම මගෙන් අහනකොට මම සේවාක හොඳ තැනක් හොයලා දෙන්නේ. එනකොට මේ දික්කේන භාවනා මධ්‍යස්ථානයේ අරාජික භාගපත් වෙලා තිබුණ අවුරුදු 30ක් ඒ දායක මහතුරුන්ගේ පුදුමාකාර ඕනකමක් තිබුණා මේ සී කල්යාණ යෝගාස්මීය සංගරාණේතනිය පරිදීන් සඳහා සමාදේ වීතිදී කලින් මෙතන වැඩි හිටියේ පූජ්‍ය සුමන ස්වාමීන් වහන්සේ සම්මුඛ වෙලා උනාසයට වෙන ආශ්‍රමයක් අංග සම්පූර්ණ ලැබී ඇති බැවින් මේක කාට දුන්නත් කමක් නැහැ කියන ප්‍රතිඥාව තිබුණ බැවින් පූජ්‍ය විනීත ස්වාමීන් වහන්සේ පූජ්‍ය අරිනන්ද ස්වාමීන් වහන්සේත් මට බුදුම රට ලියනවල තිබුණා මේ ස්ථානය බාර ගන්නවාද බාර ගන්න පුළුවන් කියලා ඒ අනුව අපි ධම්මරත් ස්වාමීන් වහන්සේලා ස්වාමීන් ශ්‍රාවකයාද ස්වාමීන් වහන්සේට මතක් කළා අපේ කොළඹට වැඩි දුර නැති ගමනාගමන පහසු ඇති රාජ්‍යන සදහවත් බෞද්ධ මණ්ඩලයෙන් පාලනය වෙන මෙම දිස්සේන භාවනා මධ්‍යස්ථානයේ අර පාව භාවනා මධ්‍යස්ථානයේ සාකාවක් බාට පමුණුවමු කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කළාම ස්වාමීන් වහන්සේ බොහොම සතුටින් ඒක පිළිගත්තා නිසා ශ්‍රී ලංකා මියන්මාර් පාව භාවනා මධ්‍යස්ථානය කියලා නම් කරන්න අපි නියම කළා එවාගේම පූජ්‍ය විනීත ස්වාමීන් වහන්සේම වාසයේම මේ ස්ථානයට වැඩම කරවලා මේ ගායක මනුල්ල සමග මේ කටයුතු ආරම්භ කරන්න යෙදුණා. ඒ වගේම භාවනා මධ්‍යස්ථානයේ උපප්‍රධාන ආචාර්යයන් වහන්සේ වෙන පූජ්‍ය අග්‍රහණී ස්වාමීන් වහන්සේ වසාන කාලයක් මේ වඩා හිඳුවන් උපස්ථාන කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද මේ පූජනීය ස්වාමීන් වහන්සේ මෙහි ස්ථානයට වැඩම කරවා ගන්න ලැබුණ දැන් ස්වාමීන් වහන්සේ ඉදිරියට ආගදෙත් වැඩියාම මේ ස්ථානයේ කරන වැඩ සඳහා ඕන අනුග්‍රහය ලැබෙනවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒකම ලංකාවට වැඩි දවසේ මේ වැඩම කරවා ගන්න හේතිය නම් ස්වාමීන් වහන්සේ තුන් මාසික දීර්ඝ ගමනකින් විතාවට පස්සේ සිට බැරි විවේක දියට දැනී මේ ආපසු වර්ණ ගමනේදී නිදහසේ මේ ස්ථානයට වැඩම කරවා ගන්න අපි කවුරුත් ඒකමතිකව තීරණය කරගත්තා. ඒ අනුව ඊයේ සන්ධ්‍යා මේ ස්ථානයේ සැලෙන්නේ සාසාත්‍රේ 9:30ට 10ට පමණ. ඉතින් මේ මොහොතේ පටන් දිනුතුන් පුදුමාකාර ආදරයෙන් ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ පිළිඅරගෙන මේ කටයුතු සංවිධානය කරන් දෙදුණා. එනිසා අපි සෑම දිනා මෙතෙක් මේ ප්‍රතිපත්ති මූලික වශයෙන් රැස් කරගත් කුසල් දෙලෙන් ස්වාමීන් වහන්සේට දීර්ඝාස ලැබේවා ස්වාමීන් වහන්සේ නිරෝගී සුව ලැබේවා ස්වාමීන් වහන්සේ රහත් භෝධියේ නොකතා පිටියා නම් පසු ලෝතුරා බුදුබාමත් වේවා කියලා අපි ගෞරව නමස්කාරයෙන් ධර්ම දේශනාවට ආරාධනා කරන්න සාදුකාර දීලා නිහඬව. දැන් අද මේ සත්‍යයක වශයෙන් පැවැත්වෙන භාවනා වැඩසටහනක ආරම්භ දවසයි. ඒක නිසා අද ආධුනිකයන් වශයෙන් එන ඇත්තන්ද ප්‍රවීණ වශයෙන් කලපුරුදු අයටත් අපි කවදාවත් මේ භාවනා මාර්ගය ගැන කෙටි හැඳින්වීමක් තමයි මේ පැයකට වැඩි වේලාවක් අපි පැවැත්වුවේ. දැන් මෙතන පැවැත්වෙන මේ භාවනා වැඩසටහන ගැන බොහෝ දෙනා දැන සිටිය යුතුයි. දැන් බොහෝ දෙනෙක් කියනවා බොහෝ තේලාසන වල මධ්‍යස්ථාන භාවනා වැඩි වයි. ඒ ඒ තැන්වල භාවනා වඩනවා කියලා නිකන් හිතේ ඇත්තෝ කියනවා. නමුත් අපේ චරිතාඥයන් වහන්සේ මේ සමගුණාට මහා කරුණාවෙනුයි මේ භාවනා මාර්ගය දේශනා කරලා තියෙන්නේ. දැන් මේ පැවැත්වෙන භාවනා මාර්ගයට සම්බන්ධ වෙන සෑම දිනකටම දති යුතු උපදේශ මාලාවක් තියෙනවා. ඒවා හරියට අනුගමනය කළොත් ප්‍රතිඵල සාර්ථකයි. ඒ සමහර ඒ අවශ්‍ය උපදේශින් මේ කතාවකදී කත උපදේශ මාලාවේදී උදේ කියෙන්නේ නැති. ඒවා නැවත නැවතත් සිහි ගන්නවා ගන්නට ඕනේ. විශේෂයෙන් මේ භාවනා කරන්නන්ද අත්‍යවශ්‍ය සම්පත්තියක් තමයි නිශ්ශබ්දතාවය. නිශ්ශබ්දතාවය ඉන්නතුන් කියන්නේ වටිනවා දැන් අර දැනට මේ කාලේ ලෝකේ පුරාම භාවනා අලසකහනක් ගියත් කරලා තියෙනවා ඉන්දියාවේ නාරයන් ගෝහිකාගේ කියන මේ ආචාර්ය කුමාරවිසි එතුමාගේ මධ්‍යස්ථාන ලංකාවේ තියෙනවා හුඳගල. ධම්මකෝට යෝගාසනය කියලා. එන රටු ඉන්දියාව, එංගලන්තේ, ඇමරිකාව යන රටකම තියෙනවා. එහි භාවනා කරපුවා අපට කිව්වා ආයතනිකක් වත්න සබ්දයන කර්මත නිහඬතාවක්. කිසියම් කෙනෙක් කතා නැහැ. දැන් මේ මෑත භාගය අප තහන් ලැබුණා ජනවාරි මාසයේ සිට මාර්තු මාස අන්තිම දක්වා තුන් මාසයක් පුරා එංගලන්තයේ තියෙන අමරාවතී භාවනා මධ්‍යස්ථානයේ භාවනා අලකටාන පවතිනවා. කොච්චර කෙනෙක් හිටියත් කිසි කෙනෙක් වචනයක් කතා කරන්නේ නැහැ. කිසි කෙනෙක් උගුර පාදන්නේ නැහැ. කිසි කෙනෙක් අදි ශබ්ද වෙන හැටේ කාරිය කියන්නේ නැහැ. කිසි කෙනෙක් ශබ්ද වෙන හැටේ පත්ත දෙලන්නේ නැහැ. කිසි කෙනෙක් තව කෙනෙක් දිහා බලා හිනා වෙන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. හැන්දකින් වෙනස් කරගත් හැන්දේ සැදෙන වෙන හැටියට සීල ටික දී කරගන්නේ තමයි නිහඬව කරනවා. මොනතරම් වටිනවදනේ? ඒ තැන්වලට ගියා නම් අපි අපි ලැජ්ජා වෙන්න පුළුවන් අනේ අපිට නෑනේ මෙහෙම පුරුද්දක් කියලානේ. නමුත් අපේ බෞද්ධ ඊට වඩා ඥානවන්තයි. අපේ බෞද්ධ උපකින්ම සද්ධා සම්පන්න බෞද්ධ පිරිසක්. අපට ඊට වඩා තියෙන්න ඕන පළපුරුද්දක්. අර අපේ පඬිත් ස්වාමීන් වහන්සේ දවසක් දේශනාවකදී කියා හිටියා. තාකන් කියා කියනවා ස්වාමීන් වහන්සේ තවත් ත්‍රිසත් එක්ක මේ ක්‍රිස්තියානි පූජ්‍ය ස්ථානය බලන්න කියන්නේ ක්‍රිස්තියානි පල්ලියක් බලන්න කියලා. එදා දරසේ ළමයි කණ්ඩායමක් ඒ ආගමික ළමයි කණ්ඩායමක් පාසල් ළමයි වෙන්නේ නැහැ. මේ කණේට වෙලා තියෙනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අර කරුණාවලිතා එක ළමයකින් අහලා තියෙන වචනයක්. ඒ ළමයි කොහොමද ලැබෙන්නේ ආවේ කියලා. එතකොට මොකද කෙරේ? අර ළමයා ඇඟිල්ලේ කට ආගත්තා. තමන්ගේ කට ඇඟිල්ලෙන් ආගත්තා. කතා කරන්නේ අර පල්ලිය ඇතුලේ කතා කරන්නේ බලන්න මොන තරම් ශික්ෂණයක්ද මේ කුඩා දරුවාට තියෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ පුදුම වුණා. අපේ දරුවෙක් නම් එකට දෙකක් උත්තර දෙයි. එහෙම නෙමෙයි. අර ඒ ආගමකෝ පුරුදු වෙලා තියෙන තමන්ගේ පූජ්‍ය ස්ථානයේ නිහඬතාව රකින්නේ. ඉතින් ඒ කියන්නේ භාවනා කරන වෙලාවක නෙමෙයිනේ. භාවනා කරනකන්ද ඊට වඩා ශික්ෂණයක් තියෙන්න ඕනේ. ඒක නිසා අපේ මේ යෝගාවචර පිළිස එළියන හැම දිනම අද එක දාකට උනත්, ඊළ හතරට උනත්, ඊළ 14ට උනත් යම් පමණක ආකාරයක් ඒ යෙදෙනා නම් ඇතිතාක් නිසදකාරය රකින්න ඕනේ. එක එක්කෙනාට උපදෙස් දෙන්න යන්න එපා. උපදෙස් දෙන්න ආචාර්යයන් වහන්සේලා ඉන්නවා. තමන් කොච්චර ගණනොත් එක්ුණා අනිත්‍යයට කරුණ කියන්න යන්න ගියොත් අවුල් වෙනවා. ඒක නිසා මේ විතරලාට කර්මස්ථාන ලබා ගන්නට ඕනේ. කර්මස්ථාන පිරිසිදු කර ගන්නට ඕනේ. ඒ පිරිසිදු කර ගන්නකොට තමන් මේ කයත්ම අවංකවම නැසඳුවා කියන්න පුරුදු වෙන්න ඕනේ. භාවනා යථාර්ථය මෙහෙමයි මෙහෙමයි කියලා තමා වැඩුව ඇති තමාට මනසට අරමුණු වෙච්ච ඇති තමන්ගේ හිතේ පැවැත්ම නොලහාම ප්‍රකාශ කරන්ට වෙන ගුරුවරයා ඉදිරි. ඒකවල තමයි නිසි උපදේශ ලැබෙන්නේ. එනිසා නිස්සද්දතාවය බොහොම අවශ්‍යයි. දැන් මේ ජීවිත වහනවානේ ජීවිත අරිනවානේ ඒකත් අපි විශේෂයෙන්ම සබ්දලෝම ඇටේට අරින්න හඳ පුරුදු වෙන්න ඕනේ. අපි වාඩි වෙනවා. ඉතින් කෙඳිරි ගාවා වෙන්න. ඒක වැරදි. කෙඳිරි ගාන නැතුව වාඩි වෙන්න පුරුදු වෙන්න ඕනේ. කතරේ වෙනකොට මෙච්චේ කියලාකට එහෙම නැත්නම් පස්ක දෙලකට හත් නොවෙන්න අපි වචන පස් කරන්න පුරුදු වෙන්න ඕනේ. එයාගෙන නැගිටිනකොට ශබ්ද නොවෙන්න නැගිටින්න පුරුදු වෙන්න ඕනේ. හැරෙනකොට ශබ්ද නොවෙන්න. ඊවර තමයි අනකොට කා හඬක් ඇහෙන්නේ නැති වෙන්න. කිසිමක් තාවත් කිසිම වලක් කරන්න තරමට අපි ඥානවන්ත වෙන්න ඕනේ. එකදා සම්බන්ධ දැක්කම මේ කාලේ දුහපිලිස්සානට දෙච්චරේ දෙවන ජාතික ස්වාමීන් වහන්සේ නමක් හිටියා අපේ ලංකාවේ ශ්‍රී අන්තර කියලා. අපි බුදුන් වහන්සේ වෙලාවේ නමක් හිටියා. එහෙමද කිඹුණක් ආවා. දකුණු අතේ ළනාව වාගෙන උගුරෙන් ඒක පැවැත්තුවා. පදලුවේ උගුරෙන් පැවැත්තුවා ඒ කිඹුන් හද. අර සංඝයාට ඒක බාධාවක් උනේ නැහැ. අන්න ඒ කර්මත නිස්සද්දතාවයත් බුදු කරකෝ අපට පුළුවන්කම තියෙනවා අනිත් පැයට ආදර්ශ මට්ටමේ කටයුතු දෙන්නේ. සමාන්දත් හිත සමාධි වෙනවා ළඟින් නැත්නම් දැන් සමාධියට බාධා වන වේ පවතිනවා. ඒ වගේම දැන් මේ පින්නපාතේ ධානයට යනවා. පියවරෙන් පියවර සතියෙන් යන්නට අපි ඕනේ. ආදාපතේ යන අතර ඕනුන්ගේ මූණ බලමින් කතා කරමින් යන යුතුයි. අපි කැටපිලි වැටිකුවට යනකොටත් එහෙමයි. මෙදට මොන සෝදන්න කියනවත් එහෙමයි. කාමරේ කුටියකටත් එහෙමයි. සමහර කෙනෙක් කාමරුවට ගියාම දෙන්නේ තුන්දෙනෙක් එකතු වෙලා කතා කරනවා. භාවනා ගැන තමයි නමුත් ඒක Taman අවදයි. භාවනා ගැන කතා කරන ඒ විනාඩියේ තමා භාවනා කරනවා නම් කොච්චර කිනල්ද? කතා කරන්න කියන්නේ තේසිලි යනවා. ඒක නිසා සද්දෝපාන්තකව පටමල්ක ධානස්ස. පළවෙනි ධානයේට අධ්‍යේ බොහෝම කටුවක්. බොහෝ බාධාවක්. නිසා හැකිතාම කුටියේදී නාන කුටුකලයේදී මොන වදන තැනේදී දසිකිනි යතිකිනි ස්ථානවලදී ධර්ම ශාලාවේදී භාවනා ශාලාවේදී ධර්ම ශාලාවේදී නිදුලෝකේ තැනකදීම අපි ඥානතාව ආරක්ෂා කළ යුතුයි. ඒක අප බොහොම කාර්මිකව ඥානෙත්නාසේ මේ යෝගී පිළිසෙට අදපටන් ඥානතාවෙන් යුතුව, නිස්සද්දතාවෙන් යුතුව, මනා පිළියෙන් යුතුව, මනා කල්පත්‍යයෙන් ප්‍රයත්නෙන් යුතුව අතෝසු කෙරෙත්වා කියලා අපි ආරාධනා කරනවා අනුශාසනා කරනවා. අනෙක් කාමේ තමයි මේ කාලසටහනක් තියෙනවා. මේ කාලසටහන කාටවත් පොදුයි. ඒ කාලසටහනට අනුව පැවතින කොට ඒ ඒ වෙලාවට හිත ඒකට අරමුණු වීම නිසා හිත සමාධි වෙනවා. කාලසටහන අවුල් වුණොත් එහෙම ඒක හිතටම අපහසුයක් වෙනවා. ඒ ගැන විමසන් වෙනවා. ඒ ගැන යම් යම් අවුල් නැති වෙනවා. නිසා කාලසටහන යම් බිඳු මේ සංඝ පිරිස විසින් ආචාර්යයන් වහන්සේ විසින් අදලා දීලා තියෙනවා නම් ඒ අනුම කරකින් දැසි උනන්දු වෙන්න ඕනේ. දැන් ඊළඟ කතා ආදා ගැනීම, ඒ වගේ බුද්ධ වන්දනාව පවත්වීම සහ ආදී කතා කර ගැනීම ඒ ඒ වෙනවට කරන්න ඕනේ. එවාගෙන් අවදි වීම, හදා ගැනීම, ඒ වගේම සම්මත භාවනාව, සමූහ භාවනාව ඒ ඒ වෙලාවකම කරන්න ඕනේ. එක්කෙනෙක් දෙන්නේ කල්ලාතුව දෙන්නේ නැතුව පමා වෙලා අනිත් ත්‍රිස භාවනා කරන්න දෙවනු වෙනවා. දෙවනු ආම අර භාවනා කර නැත්නම් බාධාවක්. ඒ මොකද? ඒ අත්යන් වෙන අධිසත්‍යයෙන් පුළුවන්. වාඩි වෙන ශබ්ද ඇහෙන්න පුළුවන්. ඒ නිසා මේ භාවනා කරන්න බාධාවක්. නිසා හැම දිනම එක වාරයක එන්නේ. එක වාරයක් නැගී සිටින්න පුරුදු වෙන්න ඕන. දාන සඳහා යන කොටත් එහෙමයි. ඒ වගේම අනෙක් කටයුතුවලදී අර සාමූහිකව කටයුතු කරද්දී හරියටම කාලසටහන අනුව පවතිනවා නම් විශාල පහසුවක් වෙනවා. අන්න ඒක නිසා මේ කියන උපදේශනාලා ඉතාමදී අරමුණු කරන්නට ඕනේ. ඒ වගේ තවත් බාධක දේවල් මේ කින්නතුන් අතු පියාදලා තියෙනවා. එකක් තමයි දැන් මේ භාවනා කරන කාලේ ලියුම් කියන්නේ නැහැ. ලියුම් කියන්නේත් නැහැ. පත්තර කියන්නේත් නැහැ. කුටිය කියන ගුවන් විදුලි යන්ත්‍ර පාවිච්චි කරන්නේත් නැහැ. කැසට් යන්ත්‍ර පාවිච්චි කරන්නේත් නැහැ. අර දුරකථන පණේ ලොකු මාරයට යන්නේත් නැහැ. ඒ වාට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? තමාගේ මේ කරන කටයුත්ත දුබල වෙනවා. ඒකට අවස්ථාවක් නැති වෙනයි තීසිරිය යනවා. රෝපයට කාන්දීමෙන් සමන්විත විසිරී යනවා. ඒක වෙන පිටින්ම නවත්තන්නට ඕනේ. විශේෂයෙන් දුරකථන තලයේද යන්න මේ වුණාර කරන්න ගියොත් එහෙම සමාජ ලෝකයේ පාඩුවක් වෙනවා. මේ අවස්ථාවක් අවශ්‍ය නම් අන්නස්ථානදායක ස්වාමීන් වහන්සේට කියන ස්වාමීන් වහන්සේගේ මාර්ගයේ අර උපස්ථායක ඉන්නාලේ කලමනාකාර මහත්තුරු ඒ දෙවියන්ගේ මාර්ගයේ අවශ්‍ය කන්නේ දෙයක් දෙන්න පුළුවන්. ඒ හැර තමන් ඒ කටයුත්ත සඳහා ගියොත් ඒක ලොකෝම අපහසුයක් තමන්ද බාධාවක් සමාජයට බාධාවක් වෙනවා. අන්න ඒ ගැන බොහෝම සාවධාන වෙන්න ඕන කාලයක් මෙහෙම තැන්වලදී. ඒ වගේම සමහර නිවාඩු වෙලාවා තියෙනවානේ. නිවාඩු වෙලාවල් වලදී අර ගහක් යන ළඟට ගිහින් භාවනා කරනවා වගේ දෙයක් නිසා දෙන්න දෙන්න එකතු වෙලා කතා කිරීමෙන් වැළකී සිටින්නටම ඕනේ. ඒ වගේම තමන් ගුරු ස්වාමීන් වහන්සේ යමක් කියන්නේ ඒ අනුව පිළිපදින්න අනෙක් පැත්තෙන් ඉඩ තබන්න ඕනේ. Taman එයාට උපදෙස් දෙන්න ජීවත් වෙන Taman අත කණ්ඩිතකමක් කළා වෙනවා. ඒකෙන් Tamanද පිළිහිමට හේතු වෙනවා. අන්‍යයන්ට සැපයටත් භාජන වෙනවා. ඒ නිසා එහෙම නිසා කොච්චර ධනමතු කෙනෙක් වුණත් අනුන් උපදෙස් දෙන්න යන්න එපා. උපදෙස් දෙන්න ආචාර්යයන් වහන්සේගෙන් අමක් ලැබුණා නම්, නියමයක් ලැබුණා නම් කරාට කමන්නේ ඒ ආචාර්යයන් වහන්සේගෙන් අමක් ලැබෙන්නේ උපදේශක අනුමැතියක් ලැබෙන්නේ සුදුසුකමයි. අනිත් පැයට එහෙම දෙන්නේ නැහැනේ. ඒක නිසා නියමම සෝතභාවයේ තමයි ඒ ගුරු උපදේශයට ඉහළින්ම ගිහිල්ලා ගුරු ස්වාමීන් වහන්සේලාගේ වචනයට අනුරූපවම පවතින්නට ඕනේ. අනිත් කාණේ දැන් මෙතන මේ වැඩ කරනකොට හැම වෙලාවෙම මෙහි ප්‍රධාන ස්වාමීන් වහන්සේගේ අධීක්ෂණය තියෙන්නට ඕනේ. මේ දැන් ප්‍රධාන ස්වාමීන් වහන්සේ පූජනීය කලාවේ විනීත ස්වාමීන් වහන්සේ උනාට දැනගෙන තියෙන්න ඕනේ අහවල් වෙලා කහල් වැඩේ කරෙන්න අහවල් වෙලා කහල් වැඩේ කරෙන්න කියන හරියට දැනගෙන තියෙන්න ඕනේ. ඒ වගේම මෙහි කර්මස්ථාන සම්බන්ධ උපදේශක ස්වාමීන් වහන්සේ දිනමක්ම වැඩ ඉන්නවා විශේෂ. ඒ තමයි දාසත්වයේ කුමල කියලා ස්වාමීන් වහන්සේ සහ පොජ්ජ ඉරාණ ගම දේරතන ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ දෙනවා බොහොම කරුණාවෙන් මේ යෝගී ප්‍රේත උපදෙස් දෙනවා. ඒ වඩාත්ම කැප වෙලා දාපත්තේ සුමන තීර ස්වාමීන් වහන්සේ දෙන මේ පින්නතුන් ළඟම නිතර ඇතිරිදී ඒ කුණාසරේ කරා බාධාවක්. එසා මේ භාවනා කරන අපේ වැඩිහිටි මහත්තුරු ඉන්නවනේ ඒ ඇත්තෝ ඒ කොටස් ටික බාර ගන්න ඕනේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේගෙන් කෙරෙන්න තියෙනවා මේ කාමීත වැඩගත්තියක්. මොකද මේ යෝගී පිරිස සංවරව ඉන්නවාද කියලා කාදානෝ දලා සිටින්න වෙනවා. ස්වාමීන් වහන්සේ ඉන්නේ කරන බොහොම සංවරමින්දී ස්වාමීන් වහන්සේ මෙතන ඉවත් කළොත් එහෙම ඉතින් අර මී නැස්ස වගේ ඉහිරෙනවා. එහෙම නැතුව මේ පරතින හැටි කියා දෙන්න සුදුසු කලපොරද උපාසක මහතුරු මෙතන ඉන්නවා. ඒ ඇත්තෝ මේ වගකීම අනුගමනය කරන්න ඕන ස්වාමීන් වහන්සේ උපදෙස් ලබාගෙන. ඒ කියන්නේ ඕනම කෙනෙකුගේ අත්තරක් දැක්කම ඒක පාඩම ඒකට ආවාද කරන්න යන්න එපා. ඒවා සටහන් කරගන්න. ඒවා සටහන් කරගෙන යෝගාචරයට වෙලා කියන්න යන්න එපා. යන්නේ කියොත් යෝගාචරය මෙහෙට විචිත්ත වෙනවා. ඒක කලබල වෙනවා. මඩකමක් වෙනවා. ඒකට භාවනා කරගන්න බැරි වෙනවා. ඒක නිසා කරුණාවෙන් ආවල් වෙලාවේ අහවල් වැඩක් සිද්ධ වුණා කියලා කතාන කියාගන්න. ඒ කතාන දෙන්න ඕන ආචාර්යයන් වහන්සේට. එතකොට ඒ ස්වාමීන් වහන්සේ සුදුසු පරිද්දෙන් ඔබේ හරිය පෞද්ගලික හරියට දෙස් දෙනවා. එතකොට ඒ යෝගාචරයට ඒක පිළිපදින්න පුළුවන් වෙනවා. අන්න ඒක නිසා අපේ උපාසක මහත්මිය ගැන කරුණාවන්ත වෙන්න ඕනේ. යෝගාවචරයන්ගේ හිත කලින් නැති හැටේට කතා කරන්න, තරකින්ද අපේ සාවධාන වෙන්න ඕන කාරුණික වෙන්න ඕනේ. මෙන්න මේ දේශ මෙහි තියෙන කාලසටහනට අනුරූපව ගුරු උපදේශ මෙයික්මවා ඒ අනුවම මේ භාවනා කරතොත් මේ තින්න තුන්දෙනේ හත්දාට දීමේක කල්ප කෝටි ගණනාවක් සංසාරේ දෙටි කරගෙන අමානහලුන සමීප කරගන්න පුළුවන් කාලයක් එනවා. නිසා අපි මෛත්‍රියෙන් ආශිර්වාද ආරාධනා කරනවා මේ අද්දාත පුරාම ගණන් කරන්න පුළුවන් නම් එතරම් වචන අඩු කරලා. මම මේ සුමානේ කතා කළ වචන දෙකයි. ඇත්ත එක වචනයක් කියේ නෑ මම. ඒ කර්මතන අනවශ්‍ය වචන කතා කිරීමෙන් වැළකීලා මගෙන් මේ අද්දාතේ මෙච්චර වරදක් සිදුලා කියලා කියලා ගණන් කරන්න ආසෙ නැති ඇරියට එක වරදක්වත් මං කෙරෙන්නේ නැහැ කියන කර්මද මනා දින්නේ. නිවැරදි හැටියට සංවරව මේ කටයුතු මේ අභ්‍යාස ගුණා කරගන්නේ ලැබෙන ගුරුපදේශ අනුව සමත භාවනා පෙරක කොටගෙන ගිහින් සමත භාවනාව ඉගෙනට දිනු වෙලා විපස්සනා ඥාන දිනු කරගෙන මේ අභ්‍යාස තුනදීම බුදු කටේඳුන ආරහතුන් වහන්සේලා වැඩි සීල සමාධි ප්‍රඥාවන පූර්ණේ කරගෙන තමා ප්‍රාර්ථනා කර අදුම බෝධි ඥානයක සම්මෙහිණයෙන් ලැබෙන අජරාමර සාන්ත ලෝකෝත්තර අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට මේ සෑම දිනාට ශක්තිය, බලය, ධෛර්යය, වීරිය, ආරක්ෂාව, ආශිර්වාදය, සතිය, සමාධිය, ඥානය, ගුණය, එවාගේම ඡන්දයේ චිත්තයේ විරිය වීමන්තාවද ලැබේවා, ලැබේවා කියලා අපි මෛත්‍රීන් ආශිර්වාද කරනවා. අපි අද මේ ආරම්භ කරන ලද වැඩසටහන අද්දාස සුවසේ පවත්වාගෙන යාමට මැස්සෙකුගෙන් මදුවේකුගෙන්වත් හිංසාවක් නොමැතිව කායික මානසික සැනසෙල්ලේ මේ උතුම් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණී කරගෙන මෙලව ජයගෙන පරලෝ ජයගෙන සතර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන බුදු සතේ බුදුනාරහතන් වහන්සේ මේ තනසේ වදාළ අදරාමර සාල්ත ප්‍රණීත ලෝකෝත්තර අමාමහ නිවන් සෝයම සාක්ෂාත් වේවා කියලා අපි අයිත්‍රියෙන් අනුමෝදන් කරනවා. අභිවාදන සීනිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චක්කාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සංඝ සම්පත්‍ති නීවතේ අතෝ නිබ්බාන සම්පති විනාශේ සම්යතු